මේ ගතවන්නේ දේශනා මාලාවේ 35 වෙනි සතිය වීරය පිළිබඳවයි මේ සතිය පුරාවට සාකච්ඡා වෙන්නේ දහම් කරුණු ඔබ වෙත ගෙනහැර දක්වන්නේ සාමාන්‍යයෙන් අද බදාදා දවස බදාදා දවස්වලට ඔබට එක්කාසු වෙන්න පුළුවන්කම තිබෙන්නේ ඒ සතියේ සාකච්ඡා වෙන මාතෘකාව පිළිබඳව සිදු කරන ධර්ම සාකච්ඡාව සමගින් නමුත් අද දවසේදී වීරය පිළිබඳව ඊයේ සහ පෙරේද දවසේ සද්ධර්ම දේශනාවන් දෙකක් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට දේශනා කොට වදාළ අද දවසේදී තවත් ඒ පිළිබඳව වැඩිදුරටත් විග්‍රහ කරන විශේෂ සද්ධර්ම දේශනාවක් පවත්වන්නටයි ස්වාමින් වහන්සේ අදහස් කරගෙන සිටින්නේ. ඉතින් ඒ අදහසින් පෙරදරි කරගෙන ධර්ම සභාවට වැඩමවා වදාළ අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු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 ඒකාදස ධම්මා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ සිත සකස් කරගන්නේ නැතුව අපිට අවශ්‍ය කරන යහපත් ත්‍ත්වයට අපේ ජීවිතේ පත් කරගන්න බෑ. කෙලෙස් වලින් අයින් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සසර දුක් නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සියලු දුක් නැති කරගෙන නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. චිත සකස් කරගන්නේ නැතුව. ඒකද අපි කවුරුත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම මේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන සිත සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. පින්නත් මේ අපි දින දෙකක් පුරාවට කතා කරා වීරිය පිළිබඳ වීරියේ ලක්ෂණ පිළිබඳව. එතකොට මේ වීරියේ ලක්ෂණ කතා කරේ වෙන මොකටවත් නෙවෙයි අපිට ප්‍රත්‍යක්ෂාවක් කරගන්න. පිරික්සන්න ඕන අපි හැම වෙලේම. එතකොට මේ ලක්ෂණ ගැන කතා කරපුවාම දැන් එක ලක්ෂණයක් ගැන මම මතක් කරන්නම්. එකක් තමයි කතා කරේ අර වීරය කියනක යෙදෙනවා නම් අපේ හිතේ හරිය නිකන් සතුරු හමුදාවක නැත්නම් සතුරන්ව මැඩලන වීර සෙබලෙක් වගේ සතුරන්ව යට කරගෙන ඉදිරියට යනවා කියලා. වීර සෙබලෙක් වගේ කියලා වීරය. හරිද? එතකොට දැන් අපේ සිතට එන සසර බය දන්න අයට සිතට එන කෙලෙස් සතුරු කෙලෙස් තේරෙන්නේ සතුරෙක් වගේ. ඒතර තරහා එන එක සතුරෙක් වගේද නැද්ද එතකොට? තරහ කියන්නේ කෙලෙස්. අධික බැඳීම් කියන්නේ කෙලෙස්. ඒවා බොහොම රිදුම් ඇති කරන, පීඩා ඇති කරන, කර්මපත සිද්ධ කරන යම් විදිහකින් එවැනි සිතුවිලි මරණාසන්න මොහොතේදී හේතුනොත් එහෙම අපේ සිතට දුගතියේ උප්පත්තිය ඇති කරන ප්‍රතිසන්දිය ඇති කරන දේවල්. එතකොට ඒවා දැක්කහම ඒවා තේරුණහම මගේ හිතේ හටගත්තා කියලා ඒවා කාය ඇති නොවන විදිහට සකස් කිරීමේ පොළාපයින් ගතියක් හිතේ තියෙන්න ඕනේ. එතකොට ඒ වීරය ගැන මම අපි සාකච්ඡා කරා දැන් දවස් දෙකක් තිස්සේ. මම දැන් නිකන් අහන්නේ තරහෙම එන වෙලාවක ඒ වගේ අදහස් එහෙම එනවද දන්නේ තරහක් ඇති වෙනකොට බැඳීම් ඇති වෙන වෙලාවල් වල මම මේක අයින්ම කරලා දාන්න ඕන අයින්ම කරලා දාන්න ඕන කියලා අපේ හිත අපිට පණිවිඩය දෙනවද අන්න පිරික්සලා බලන්න ඕනේ ඒක හරි තාම නැත්තම් එහෙම හරි තාම නැත්තම් මොකද කරන්න ඕන ඒ විදිහට පණිවිඩය දෙන විදිහට අපේ හිත හදන්න ඕනේ. හැදුවත් හරියනවා. හරිද? මේක තමයි රහස. මේ සතියේ රහස ඕක තමයි. හරිද? අපි දැන් කාලයක් තිස්සේ මේ දවස් කීපෙම කියනවා මම වැඩිපුරම ඔන්න ඔය ගැන. ඒ කියන්නේ අපිට දැන් කතිකාවතක් හැදෙන්න ඕනේ ඇත්තටම හැමතැනම කතාවක් යන්න ඕනේ. අපි ඔක්කොමලා අතරේ දරුවෝ දරුවෝ කෙරෙහි අපි යම් කිසි ක්‍රියාවක් කරනකොට හැම වෙලේම අදහසක් එන්න ඕනේ. ඒකෙන් දැන් දරුවෙකුට උගන්වනවා නම් හරි. ඒ අවශ්‍ය කරන ඔකෝම ටික දරුවට ඉගෙන ගන්න සකස් කරලා දෙන්න ඕනේ විතරක් නෙවෙයි. එයාගේ ඉගෙනීමේ අන්තිම පරතරය දක්වා යනකම් එයාගේ හිත එහෙම යන්න පුළුවන් විදිහට හිත හදන්න ඕනේ. ව්‍යාපාරයක් කරන කෙනෙක් ඒ ව්‍යාපාරය සම්පූර්ණයෙන් සාර්ථක වෙන තුරුම යන්න පුළුවන් විදිහට හිත හදන්න ඕනේ. හරිද? එහෙම හැදුවේ නැත්තම් අනිත් ඔක්කොම එකතු කරාට වැඩක් නැහැ. අනිත් ඔක්කොම නැතත් ඒ විදිහට හිත හැදුව අනිත් එක එකතු කරගන්නවා. හරිද? අපිට පොත්පත් ගෙනත් දෙන්න බැරි වුණා ළමයාගේ හිතේ විතරක් හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා හැදුවා. ළමයා පොත් හොයාගෙන කරන්නේ නැහැ. හැබැයි අපි කොච්චර පොත්පත් ගෙනත් තියලා තිබ්බත් හරියන්නේ එයා ආදාළ තැනට යන්න ඕනේ විදිහට අපි හිත හදලා තිබ්බ නැත්නම් එයා ඒ පොත්පත් ටික පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපි જાතියටම පණිවිඩයක් මේක. අපි දෙන්න ඕන පණිවිඩයක් තමයි වැඩක් කෙරෙන විදිහට හිතක් හදන්න ඕනේ කියන එක. සිල් රකින්නවා නෙවෙයි රැකෙන විදිහට හිත හදන්න ඕනේ. සමාධිය වඩනවා නෙවෙයි වැඩෙන විදිහට හිත හදන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න ඔය වගේ தත්වයන් ගැන අපි ඒ හිත වීරිය උපද වෙන විදිහට අපි මේ වෙනකන් කතා කරපු දේවල් වරක් උස්සගෙන යන කෙනෙක් ඒ බර දරාගෙන අන්තිම මොහොත දක්වා යනවා වගේ. ඉන්ද්‍ර කීරයක් වගේ නැත්තම් ශිලා ස්තම්භයක් වගේ සෙල්ලෙන්නේ නැතුව ඉන්නවා වැඩේ සිද්ධ වෙනකන්. අර මොනම තත්වයක් ඇතුළත් හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා වගේ. ආපස්සට අදින බලවේගය ආපස්සට අදින සැඩපහරකට අහු වුණාම මේ සැඩපහර කපාගෙන කිසිම විදිහකින් නේද බලන්න සැඩපහරකට සැඩපහරකට අහු වෙලා උඩට පීනන කෙනෙක් ඉන්නවා. එයා එක මොහොතක් උඩට යන්න ගත්තක ගන්න උත්සාහය එක මොහොතක් අතහැරියොත් මොකද වෙන්නේ? අඩි ගාන කයපසට ඇවිල්ලා. හරිද? අන්න ඒ වගේ මේ ඒ වගේ මේ ඇති කරගත්ත වීර්යයෙන් ඇති කරගත්ත දෙයක් යන්තම් සඵල වුණා කියලා චුට්ටක්වත් වීර්ය අතාරින්නේ නැතුව ඒක පවත්වගෙන ඉස්සරහට යන්න තියෙන ගතිය. ඔය වගේ මම ඊයේ පෙරේදා දවස් දෙකේ අපි කතා කරා මේ වීර්යයේ ලක්ෂණ. ඒ ලක්ෂණ Tamanගේ සිතේ නැත්තම් අද ඒකයි අපි ධර්ම සාකච්ඡාවක් නැතුව මේ ධර්ම දේශනාවක්ම සිද්ධ කරන්නේ මට එකම අරමුණකට යන්න ඕන වෙච්ච හින්දා අද අපි කතා කරන්නේ අන්න ඊයේ පෙරේදා කතා කරපු ලක්ෂණ සහිත වීරය අපේ හිතේ ඒ ඒ ධර්ම දේශනා නැවත ශ්‍රවණය කරමින් ශ්‍රවණය කරමින් මොකද කරන්න ඕනේ මේ ලක්ෂණ දැන් මගේ ඉපදිලාද මේ ලක්ෂණ දැන් මගේ ඉපදිලාද මේ ලක්ෂණ ඉපදිලාද කියලා මම ඔකට කිව්වේ අර කබල් වාහනයක් තියෙනවා මේක යන්තම් යන්තම් තමයි දුවන්නේ හරියට දුවා ගන්න බෑ මට ගමනක් යන්න ඕන නම් මං ඉස්සෙල්ලා මොකද කරන්න ඕන මේ වාහනේ පොඩ්ඩක් රිපෙයාර් කරගන්න ඕන ග්‍රීස් දාලා තෙල් දාලා දුවන විදිහට හදා ගන්න ඕන නැත්නම් මග හැම වෙලේම නවතිනවා අන්න ඒ වගේ මගේ මේ වාහනය නිවන කියන නැත්තම් සත්‍ය අවබෝධ කියන නැත්තම් අපායෙන් බේරීම කියන තැනට වැඩ කරන එකක්ද මේ වහනේ නේද මේක වැඩ කරනවද ප්‍රතිචාර දක්වනවද කෙලෙස් හැමුවේ ප්‍රතිචාර දක්වනවද මේක හරි ඒ වයින් අයින් වෙන්න අවශ්‍ය කරන වීරිය ඉපදිලා තියනවද කියලා නිබ්බන්ධව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕනේ හරි එහෙම එහෙම නැත්තම් මොකද කරන්න ඕන හා හා මම ඊට පස්සේ මෙහෙම කරන්නම් කියලා හිතලා හරියන්නේ නැහැ එහෙම හිතුවට එහෙම අදිෂ්ඨානයක් ගත්තට විතරක් හරියන්නේ නැහැ ඊට පස්සේ මම වීරියෙන් වැඩ කරනවා මෙහෙම ඉන්නේ නැහැ. අය අපි ඔහොම ඒක ඔච්චර හිතලා තියෙනවද? ඊට පස්සේ මම වීරියෙන් වැඩ කරනවා. මම කොහොම හරි උත්සාහ කළා මේක කරනවා. ඔහොම හිතලා තියෙනවා. හරියන්නේ නැහැ. ඇයි? කොහොම හරි උත්සාහ කරලා කියලා හිතුවට බෑ. ඒක කෙරෙන විදිහට අපේ හිත හදන ක්‍රමයක් තියෙනවා ධර්මයේ. අන්න ඒ ක්‍රමේ අපි හදාරන්න ඕනේ. ඉතින් අන්න ඒ ක්‍රම 11ක් ගැන අද අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. කෙටියෙන් මේකට බොහෝ කරුණු එකතු කරගන්න මම ප්‍රමාණයක් කතා කරන්න. හරි. පළවෙනි එක තමයි අපි ඊයේ ටිකක් ඕක ගැන කිව්වා අපාය බය පච්චවෙක්කනතා කියලා කියන්නේ සතර අපායේ තියෙන භයානකකම අත්දකින්න ඕනේ. හරිද? ඒක පිරික්සලා බලන්න ඕනේ. අපි මෙහෙම හිටියට අපිට වගේම ඇස්, කන්, නාස, දිව, ශරීරය ඔක්කොම තියෙන සත්ත්ව විශේෂ කොච්චර ඉන්නවද? ඒ කට්ටිය ඒ කට්ටියගේ ශරීරය ඉල්ලලා ගත්තද? නැහැ. හරි? මාව හදිස්සියේ බිත්තරයක ගිහිල්ලා ඉපදුනොත් බිත්තරයක කිහිලි බිත්තරයක් ඇතුලේ මාව ගිහිල්ලා හිටිනවා. බිත්තරේ කඩනට පස්සේ මං දකින්න ලෝකේ ඉන්නේ කවුද? අර සීනිගන්ධ තියෙන නේද? කිකිලි තමයි ඉන්නේ මාව යට කරගෙන. මටත් ඉතින් තියෙන එකම සැප මොකද්ද? ඕක අසට වෙලා ඉන්න එක. නේද? ඉතින් කිකිලිගේ අසට කියලා වෙලා මං ඉඳපැයි ඊට පස්සේ. ඊට පස්සේ මෙයා එළියට යනකොට මාත් එළියට යන්න ඕනේ ගිහිල්ලා පොඩි කාලේ ඉඳන්ම අර චූටි කකුල්ලකින් පහරු ගගා පහරු ගගා කෑම හොයන්න ඕනේ. එයා කරන වැඩේ කරන්න තමයි පුරුදු වෙන්නේ දාට. දැන් මේ සැරත් ඔය එක්කවට මෙහි ඇවිල්ලත් අම්මා තාත්තා පෙරන් දෙන්නේ නේද ඉස්සලම් පුරුදුනේ. <laughs> ඒ වගේ තමයි. ඉතින් මොකද කරන්නේ? හම්බෙච්ච එක. ඒ වගේ සසර ඊළඟට බලන්න කොච්චර බයෙන්ද ජීවත් වෙන්නේ කියලා තිරසන් සත්වයේ කට්ටිය කොච්චර අසනද බලන්න අවුවට වේරෙනවා වැස්සට තෙමෙනවා නේද භයානක උවදුරු හැම වෙලෙම ළඟ හ්ම් භයානක උවදුරු හැම වෙලෙම ළඟ එහෙනම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. පහනක් තියෙනකොට පහනට යනවා පිච්චෙනවා කියලා දන්නේ නැහැ. නේද? අර ගල් ගෙඩිය වගේ කපටිකමට ඉන්න හුණා නේද? හුණා ළඟින් ගිහිල්ලා වහලා ඉන්නවා අපි අපි දකින්න එතන වෙන දේ. හරිද? එයා අරය වල්ලන් යනකොට පල්ලෙයන් හිටිය බලලා මොකද කරේ? කරලා හුණා වල්ල ගන්නවා. නේද? ඒ වගේ මේ චක්‍රය දුක්ඛිත චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. හැම කෙනෙකුටම සතුරෙක් ඉන්නවා. හැම කෙනෙක්ම බයෙන් ඉන්නවා. එයාලට කතා කරගන්න බෑ. එයාලා හරියට වෙහෙස වෙනවා. සමහර දවසට සමහරලාට කණ්ඩ බොණ්ඩ නැහැ. ඒ වගේම තමයි අපි දන්න දේවල් තියෙනවා. බොහෝ දේවල් අපි පස්සේ සාකච්ඡා කරමු මේ പ്രേත විෂය ආදී අපිට ගෝචර නැති නේද? අපේ ඇස් වලට පේන්නේ නැති මේ ලෝකේ ඉන්න තව සත්ව කොටස ඉන්නවා. ඒක එයාලා අපේ ඇස් වලට පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පිට කලිනුත් මේ තාක්ෂණික විද්‍යාවට කලින් අපි කියලා තියෙන තාක්ෂණික විද්‍යාව පසුගිය කාලේ ඉනෝ දැන් සෑහෙන කාලයට ඉස්සලකවා චතුර්මානයක් තියෙන්න පුළුවන් කියලා. අපිට තියෙන අපිට පේන ත්‍රිමාන වස්තු චතුර්මානයක් තියෙන්න පුළුවන් කියලා. දැන් තාක්ෂණික විද්‍යාව කියනවා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කියන කාරණාවත් එක්ක මාන 11ක් තියෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තල 31ක් තියෙනවා කියලා. හරි. එතකොට මේ අනිත් මාන්නවල තියෙන ඒවා අපිට පේන්නේ නැහැ. අපිට හිතන්නවත් බෑ ඒක. චතුර්මාණයවත් අපිට හිතා ගන්න බෑ. මොකද්ද මේ ත්‍රිමාණයෙන් එහා පේන දේ මොකද්ද කියලා අපි හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ වගේ තලවල ඉන්න තව බොහෝ දුක් විඳින සත්තු ගැන හොයලා බැලුවොත් එහෙම ඒ සියලු සත්වයන් අනන්ත දුක් විඳින പ്രേත භූත අසුර ආදී තැන්වල ඉන්න අනන්ත දුක් විඳින සත්තු සමහර සත්තු ඉන්නවා කියලා කියනවා. ඉදිකට මලක් විතර උගුරක් හැදිලා තියෙන යාට. මේ වංගෙඩියක් විතර බඩක්. හරි කවද පුරවන්නද ඒක? හැමදාම බඩගින්නේ. සමහර සතුන්ගේ උගුරෙන් පල්ලෙහාට වතුර යන්නේ නැහැ. හිතන්නකෝ ඉතින් එයාට එයාගේ ශරීරයේ උෂ්ණත්වයක් තියෙන දැන් අපේ නෙමේ නේද වතුර උණටන උෂ්ණත්වය වාෂ්ප වෙන උෂ්ණත්වය තිබුණොත් අපේ අපේ ශරීරයේ හැටියට නේ අපි මේ දිය වෙලා යනවනේ අපි පිච්චිලා යනවනේ එහෙ එහෙම නැතුව ඒකට ඔරොත්තු දෙන මට්ටමේ උගුරක් තිබ්බොත් එහෙම සත්වයේගේ හැදිලා තියෙන්නේ මේ අපේ අපේ මූලද්‍රව්‍ය වලින් නෙවෙයිනේ එහෙම නැත්නම් එයාට වතුර වැක්කරෙන්නේ ඒක ඔක්කොම වස් වෙලා යනවා. ඉතින් සමහර සත්ත්ව ඉන්නවා කියලා කියනවා උගුරෙන් පල්ලෙහාට කොච්චර වතුර දැම්මත් පිපාසාවෙන් ඉන්න වතුර යන්නේ නැහැ පල්ලෙහාට. හරි? සමහර සත්ත්ව ඉන්නවා දැන් අපිට අපිට දැන් ආහාර විදිහට පේන දේවල් වගේක් තියෙනවානේ. දැන් හරකට අපි කන කැමති ආහාරයක් ගිහිලා අපි කන දෙයක් දුන්නොත් එයා කන්නේ නැහැ. එයාට ඒක ආහාර විදිහට පේන්නේ නැහැ. නේද? ඒ වගේ සත්ත්ව කොටස් ඉන්නවා කියන ආහාර විදිහට පේන්නේ අසුචි විතරයි. මිනිස්සේ කටකින් එළියට දාන සෙම කෙලසොටු විතරයි ආහාරයක් විදිහට පේන්නේ. සමහර සත්ත්ව ඉන්නවා කියන මේ සොහොනේ පිච්චෙන මලමිනියක උරන තෙල් විතරයි ආහාරයක් විදිහට තේරෙන්නේ. ඉතින් මිනිහා පුච්චනකම් ඉන්න ඕන. බඩ පුඩක් පුරව ගන්න. තෙලක් ඉරුවොත් චිටි චිටි ගාලා ඒ ඒ ටිකට ගන්න ඕන එක ගිහිල්ලා. ඉතින් ඒ වගේ අනන්ත දුක් විඳින බොහෝ කර්ම කරගත්ත දුක් විඳින ස්වභාවයක් තියෙනවා කර්ම කරගත්ත. ඒ කර්ම සිද්ධ වෙන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච ආදී බොහෝ කර්මයන් සිද්ධ වෙන්නේ පින්වත් මේ මේ කෙලෙසින්දා. කෙලෙස් නැත්නම් එහෙම වෙන්නේ නැහැ. හත් බොරු කියන්න වෙනවා කෙලෙස් තියෙනකොට. කෙලෙස් වලින් පීඩිත නම් කාමයේ වර්ධව හැසිරෙන්න වෙනවා. ඒකත් නවත්තන්න බෑ. එයා හරි අසරණයි. හරිද? ඒවට ඉඩ දුන්නොත් එයා හරි අසරණයි. අසරණ තත්ත්වයටපත් වෙනවා. ආහන්න පොඩ්ඩක් මොනවා හරි පොඩි වැරද්දක් හරි උනේ පාලනය කරගන්න බැරුවද නැද්ද? කාට හරි බැන් එකක් හිතන්න පොඩ්ඩක්. බයින්නෙම නෑ කියලා ඉඳලා බයිනවද නැද්ද ආය? ඒ බයින්නේ කොයි වෙලාවටද? තමන්ට තමන්ව පාලනය කරගන්න බෑ. ඒ වෙලාවේ පස්සේ අපිට තේරෙනවා අපරාධෙම බෑන්නේ. අපරාධෙම මේ වචනේ කරලා ඉස්සලා ගියා වගේ එතන දුන්නේ. නේද? එහෙනම් එහෙම උනේ ඇයි? එහෙම උනේ නේද? පාලනය කරගන්න පුළුවන් දේවල් ඉපදුනේ නෑ. කෙලෙස් බරිත හින්දා. සියලු ලෝකේ කරන ලොකුම වැරදි කරන හැම කෙනෙක්ම අසරණයි. හරිද? ඒ ඔක්කොම ලිස්සන්නේ කොයි පැත්තටද? අපාය පැත්තට. එතකොට පුංචි අකුසලයේ තියෙන ස්වરૂපයක් තමයි ඒක ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට වැඩෙනවා. අකුසලේ නිකන් තියන්නේ අකුසලේ වේගෙන් වැවෙනවා. ඒක අපිට හොඳට තේරිලාද? කෙනෙක් එක්ක තුප්පට තරහ ආපු ගමන් මොකද වෙන්නේ? පරණ පරණ කියපු ඒවා කරපු ඒවා ඔක්කොම එනවද නැද්ද පොලිමේ පෙරහැර වගේ? නේද? අපිට නිකන් මධ්‍යස්ථව ඉන්න කෙනෙක් කියන්නේ එයා සමහර දවස්වල මාත් එක්ක හොඳයි සමහර දවස්වල නරකයි. අද නරක වචනයක් කියලා ගිය කෙනෙක්. ස්වාමීය භාර්යාවම කියලා හිතන්නකෝ. හරිද? නරක වචනයක් කියලා ගෙදරින් ගියා. හැන්දෑව වෙනකොට මොකද වෙලා තියෙන්නේ? නරක වචන කියපු දවසට පරණ කියපු නරක වචන ටික පෙරහැරේ එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? මේකත් එක්ක එකතු වෙලා හදනවා සම්දානේ. ඇතුලේ හදනවද නැද්ද? හදලා හදලා මේක හොඳට ලොකු කරන් ඉන්නේ අන්තිමට. ඒ වගේ කෙලස් කියන්නේ අන්නේම ඉක්මනට වැවෙන ඉක්මනට පැතිරෙන ඉක්මනට වේගයෙන් පිළිකාසයිලයක් වගේ අන්‍ය දේවල් වලට හානි කරගෙන වර්ධනය වෙන දේවල් වගේ. හරි. ඉතින් මේකේ ආදීනව දැක්ක අපාය බය දැක්ක අපාය බය දකින්න මම කියන්නේ විත්‍ය දිහා බලන්න නේද හුණා අල්ලන සතා දිහා බලන්න එයා කොච්චර දුකක් විඳිනවද කියලා මකුළුවා කරන මහා භයානක වැඩේ නේද අමු අමුයේ ඔළුවට කට්ටකින් ඇනලා එයාව හොඳට වෙලලා නේද ඔළුවට කට්ට හිතන්න මං ගැන කියලා හිතන්න මං හැමදාම කියන්නේ මගේ අත්පය දෙක බැඳලා ඔළුවට ලොකු කට්ටක් ඇනලා මගේ ලේ ටික උරාගෙන ගත්ත කවුරු හරි අර ඉන්ජෙක්ෂන් කට් එකකින් ලේත් තුට්ටක් එළියට ගන්නකොට කොච්චර අමාරුද අපිට නේද බලාගෙන ඉන්න බෑ අමාරුයි අර වගේ ෂොඩ්ඩ ඉතුරු වෙනකන් ඇද්ද කොහොම තියෙද කොච්චර භයානකද ඒක අපේ ගෙදර වෙනවා කියලා මම හැමදාම කියන්නේ ඒ සසර භයානකම අපි දකින්නේ නේද අපේ ගෙදර තියෙන ඕන තරම් භයානක දේවල් හරියට ඇස් ඇරලා වටපිට බලන්න හරිද Tamanට වෙනවා වාගේ පාරේ ඉන්න බල්ලා විඳින දුක බලන්න හරිද? එයා දිහා බලන්න එයා කී දෙනෙක් දිහා බලලා ආදරෙන් කැමැත්තෙන් කී දෙනෙක් දිහා බලනවද කියලා බලන්න පාරේ අතරමං වෙච්ච සතේ. නේද? වලි ගෙවනන්න හදනවා, ඒ දිහා බලනවා නිකන් හිනහ වෙන්න හදනවා වගේ කවුරක්වත් ගණන් ගන්නෑ. එහාට යනවා, මෙහාට යනවා, කැම ටිකක් ඉල්ලනවා. මේ සමහර විට පායන කාලයක නම් මාස ගාණක් වතුර නැහැ. යන යන්තරින් ගහලා ලෝනවා. පුදුම දුකක් විඳින මේ සත්තු. ඒ මදිවට එයාලගේම જાතිය මොකද කරන්නේ? එයාලගේම જાතිය එයාලටම හපනවද නැද්ද? මේ කට්ටිය එකමුතු වෙලාවක්වත් ඒ ඒ බලු ගතිය නැති කරගන්න. නේද? දැන් දැන් ටික ටික අපේ જાතියෙත් ඒ ලක්ෂණ තියෙනවා නේද? ඒ තමන්ගේම එකාට හපන ගතිය නේද? ඒක මොන ගතියක්ද එතකොට? බලු ගතිය. අපේම මිනිහව අපේම මිනිහම හපා කරනවා නම් ඒක බලු ගතියක්. හ්ම්. ඉතින් ඒ වගේ බොහෝ දුක් විඳින තැන්. ඊළඟට මම කියන්න යන්නේ අපි දේවදූත සූත්‍රය වෙලාවට සාකච්ඡා කරමු. දැන් කියන්න යන්නේ අපායේ තියෙන දුක් ඉන්ද්‍ර ගැන තියෙන දේවල්. ඉතින් ඒව ගැන හොඳට දකිනකොට ඒවා තේරෙනකොට ඒවට හේතු වෙන්නේ ඒවට හේතු වෙන්නේ මේ කෙලෙස් ධර්මයන්. මම්මගේ දරුවන්ට තියෙන ආදරය කියලා ඒකට ඉඩ ඇරලා තියෙනවා. දරුවෝ කෙරෙහි කියන ආදරයක් ඇති වෙනවා. දකින්න නැතුව ඉන්න බෑ, අහන්න නැතුව ඉන්න බෑ කියලා ඒ කකියන කකියෑම අවශ්‍යද දරුවෝ හදන්න. ඇතුළ පිච්චෙන එක ඕනද? ඇතුළ පුච්ච ගන්න ඕනේ දරුවෝ හදන්න. මේ දරුවන්ට යුතුයකම් ටික කරන්න සමාජයට යුතුයකම් ටික කරගන්න තමන්ගේ ඇතුළ පුච්ච ගන්න ඕනද? නෑ ඕනේ නෑ. එහෙනම් බැඳීම අයින් කරලා අවබෝධයෙන් මේක කරන්න පුළුවන්. දරුවෙක්ව සිපවලඳ ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කාරණාව දැනගෙන ඒක කරන්න පුළුවන්. මේ දරුවාට ආදරය අවශ්‍යයි. මේ දරුවාට මගේ උණුසුම අවශ්‍යයි. ඒකින්ද මම එයාව මගේ ඇඟට ඇඟට කරගෙන උණුසුම ලබා දෙන්න ඕනේ. දැනගෙන කරනවා. තව කෙනෙක් මේක මස් කොලක් කියලා දන්නේ නැතුව මේක ලේ ගොඩක් කියලා දන්නේ නැතුව මේක මගේමයි කියලා දැන තද්ද කරගෙන හිර කරගෙන හරිද දැඩි බැඳීමකින් මේ දෙක කරනවා. දෙකෙන්ම වෙන්නේ දරුවට නම් වෙන්නේ එකම දේ. හැබැයි මේ පැත්තට හානියක් වෙනවා දෙවෙනි එකනාගේ. Tamanට Taman හානියක් කරගන්නවා. අතුලාන්ත දැවිලි පිච්චිලි සහිත ජීවත් වෙනවා. ඒ අවදානම් සහිත දෙයක් ඒ පාවිච්චි කරන්නේ. ඇයි? අවදානම් සහිත දෙයක් කියන්නේ ඇයි? මේ ළමයා මගේ ජීවිත කාලෙ මට නැති වෙන්න පුළුවන්. නැතුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඔළුව විකාර වෙනවා. සිහි විකල් වෙනවා. ඒකත් එයාට මැරෙනකම් හිත හදාගන්න බැරි යනවා. ඒකත් එක වෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දියේදී මහා අනර්ථයක්. තුතියේදී මහා අනර්ථයක් සිද්ධ වෙනවා ප්‍රතිසන්දිය සිද්ධ වෙන වෙලාවේ. සමහරකට සිහි විකල් වෙනවා. එතකොට එතකොට ඊළඟ භවයේ මෙච්චර ලොකු ධර්මයක් අපිට ලැබිලා මහා විනාශයකට පත් වෙනවා. ඉතින් ඒකින්දා මේ ලැබිලා තියෙන දේෙන් ප්‍රයෝජන ගන්න අකුසල මාත්‍රයක්වත් එනවට බයයි අපාය බය දන්න අය. මේවෙන් තමයි මම අපාය යන්නේ. මේවෙන් තමයි මම අපාය යන්නේ කියලා තේරෙනවා. හරි? එහෙනම් අපාය බය පච්ච වෙකනතාව කියන එක ඕක නිකන් අහගෙන ඉඳලා බෑ. මොකද කරන්න ඕන? හොඳට මෙහෙ කරන්න ඕන. හොඳට මෙහෙ කරන්න ඕන. මේ තේ සංසත්තුන්ගේ තියෙන දුක්, പ്രേත විශේෂයේ තියෙන දුක්, අපායේ තියෙන දුක්, මනුස්සයම වෙලා කොච්චර දුක් විඳිනා ඉන්න සමහර අය උපතින් බිහිරි උපතින් අන්දයි උපතින් කොරයි නේද කතා කරගන්න බෑ එක එක එක එක මේක දුක අනිත් එක දැන් අපිට තියෙනවා අවශ්‍ය නම් කෙනෙකුට පින්වත්නි ඔය ලැබිලා තියෙන දේ පාවිච්චි කරන්න නියම විදිහට පාවිච්චි කරලා ලොකු දේවල් කරගන්න පුළුවන් හරිද තුවාල කියලා හොයන්න අන්තර්ජාලය හරිද බිහිසුණු අනුතුරු කියලා අන්තර්ජාලය හොයන්න. හරිද? ගොඩ දේවල් හම්බෙනවා. හරි ත්‍රිසං සත්තුන් විඳින දුක් හොයාගන්න පුළුවන්. මිනිස්සු විඳින දුක් හොයාගන්න පුළුවන්. ව්‍යසන කියලා හොයන්න. හරි? එතකොට ඒව හොයනකොට ඇත්තටම කියනවනේ කෙටියෙන් මම කියන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේවා හොයලා මේවට අදාළ දේවල් දකින්න හොඳට. ඒව හොයන්න ඕක තියෙන්නේ ඕන. ඒක මහා සම්පතක් එතකොට. හරිද? මහා සම්පතක් ඒක. භයානක දේවල් තියෙනවා මේ සසර. ඒවා ඒවා මටපත් වෙන්න පුළුවන් මේ වෙන තත්ත්වයට මටපත් වෙන්න පුළුවන් කියලා ඒවා ඒවා තුලින් තේරුම් ගන්න සසර භයානකම අත්දකින්න පුළුවන් දේවල් දර්ශන තියෙනවා. ඉස්සර නැති ඒවා තියෙනවා දැන් ඕන්න. නමුත් අපේ මිනිස්සු මේක පාවිච්චි කරන්නේ මොකටද? කාමචන්ද ආදී වර්ධනය කරගන්න. හරි. ඒකද පාවිච්චි කරන දේ නිවැරදි පාවිච්චි කරොත් බය උපද්දවා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙන කාරණාව තමයි මේ වීරිය උපදවා ගැනීමේදී මේ නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවා. කෙලෙස් සහිතව සිටීමේ දැන් අර විදිහට අර අපාය බය ගැන හොඳට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? කෙලෙස් ධර්මයක් එන්නකොටම ඒක අයින් කිරීමේ ඒක කපලා දැමීමේ ලොකු මෙහෙයුමක් ඇතුලෙන් ඉබේම වෙනවා. දෙන්නේ බයයි. හරිද? කෙලෙස් වලට බයයි. හරි? ඇත්තටම මම දන්න කෙනෙක්, ඉතාලම හොඳින් දන්න කෙනෙක් පැවිදි වෙන්න සූදානම් වෙලා ඉන්නකොට එයාගේ ළඟම හිතවතෙක් ඇහුවා මමත් ඉන්න තැනකම පුතේ ඇයි ඒවා පැවිදි වෙන්නේ? ඔය ඔච්චර ලස්සනයි. ඒවට පැවිදි වෙන්න උවමනාවක් නැහැනේ. බොහෝ දේවල් ජීවිතේ හොඳට සාර්ථක කරගෙන උපාසකෙක් වගේ ඕනනම් ඉන්නකෝ. ඒතර මම එක පාටම පොඩි ළමෙක් නේ. මම එක පාට බැහුවේ. මොකද කියන්නේ? මාව හුණෙක් වෙලා ඉපදුණු ඊළඟ සැරේ. කොඳුරෙක් වෙලා ඉපදුණු. ඒක ලේසි පාසු අවබෝධයක් නෙවෙයි. ඒ තියෙන අපාය බය. හරි ඒ අපාය බය ඇති වුණා නම් කෙනෙකුට එයාගෙන අපිට බය වෙන්න දෙයක් නැහැ. ඇයි? අපේ ළමයෙකුට අපාය බය ඇති වෙලා තියෙනවා නම් ඒ ළමයා ගැන අපිට බය වෙන්න දෙයක්වත් නැහැ. ඇයි? එයා වැරද්දක් කරන්නේ නැහැ. හරිද? එයා වැරද්දට බයයි. හ්ම්. එහෙනම් මම අහන්නේ වීරය උපදින්න නම් මේවා මෙනෙහි කරලා තියෙන්න ඕනද නැද්ද? මේවා මෙනෙහි කරේ නැත්නම් වීරය උපදින්නේ නැහැ. හැබැයි මේවා මෙනෙහි කරලා තිබ්බොත් වීරය උපදින එක නැති වෙන්නේ නැහැ. හරි? අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේවා මෙනෙහි කරලා තිබුණොත් තිබුණොත් වීරිය මේවා මෙනෙහි කරලා නොතිබුණොත් වීරිය උපදින්නේ නැහැ. කෙලෙස් වලට ඔහේ අnderලා නිකන් ඉන්නවා. මේවා මෙනෙහි කරලා තිබුණොත් ඒ වීරිය උපදින එක නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් උපදිනවා. ඒකයි හේතුඵල ධර්ම කියන්නේ. හරිද? එහෙනම් අපි ඒ විදිහට හිත හදන්න ඕනේ. එක් සිද්ධ වෙන විදිහට හිත හදන්න ඕනේ. හැදුවේ නැත්නම් මේක වෙන්නෙම නැහැ කියන එකයි ආය ආය කියන්නේ. එහෙනම් ඊළඟට දෙවෙනි කාරණා පළවෙනි එක අපාය බය පච්චවේක්කන්තා දෙවෙනි එක තමයි ආනිසංස දස දස්සාවිතා කියලා කියන්නේ කෙලෙස් අයින් කර ගැනීමේ ආනිසංස දකින්න ඕනේ. කෙලෙස් අයින් කර ගැනීමෙන් ඇති වෙන සුවදායක தත්ත්වය මොකද කියලා දකින්න ඕනේ. ඒ වගේම එතකොට අපාය ආයෑමක් නැහැ. සෝවාන් ඵලසතක්කටපත් වුණොත් එහෙම කොහොම හරි කරලා ආය සතර අපායෙන් සම්පූර්ණයෙන් නිදහස්. ඊට පස්සේ මට මුකුත් කරන්න දෙන්නේ නැහැ. ඔහේ ඉඳලා තින්නේ දැන් තියන්නේ අපාය පැත්තට ගලන ගඟට අහු වෙලා තියෙන්නේ. මේක මේම කරලා කොහොම හරි පීනගෙන ගිහලා නැගලා එහා පැත්තට වැටිච්ච ගමන් ඊළඟට තියෙන්නේ නිවන පැත්තට යන ගඟ. ඒක කියන්නේ සෝතාපන්න කියලා. හරිද? එතකොට මේ ගඟට මාව අහුවෙච්ච මම ගඟ දිගේ කඳුරට පීනලා පීනලා ගිහලා එහා පැත්තේ ගඟට පයින්නවා වගේ වැඩක් මේක. නේද? සෝතාපන්න කියලා කියන්නේ අනිත් පැත්තට යන. ඊට පස්සේ කරන් දෙන්නේ නැහැ නිදහසේ ඉන්න එකයි තියෙන්නේ. ඉතින් එවැනි தත්ත්වයකට පත් වෙන්න පුළුවන් කාලයක් මේක. හරිද? මොනවත් නෙවෙයි කරන්න තියෙන්නේ. මොනවද කරන්න තියෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා මෛත්‍රිය ආදී දේවල් වර්ධනය කරන එක, නෙකම්ම සිතුවිලි ඇති කරන එක, ප්‍රාණඝාතයෙන් වැළකින එක, අදත්තා දාන එක, සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා වායාම, සතිපට්ඨාන වගේ ඒවා වර්ධන එක සම්මා සතිය සහ චිත්ත ඒකාග්‍රතාව වර්ධන සම්මා සමාධි. මේවා එක දිගට අපි අඛණ්ඩව වර්ධනය කරගෙන ගියොත් අපිට අවශ්‍ය කෙන ඉලක්කයට යන්න පුළුවන්කම තියෙනවා. හරි ඒකටයි වීර්යය උන කරන්නේ. ඉතින් එනේන කෙලෙස් ධර්ම වලට ආයෙෙන්න නොදී කපන්න ගියාම අඩුව ඕන වෙනවනේ. නේද? ක්‍රමේ ඕන වෙනවා. ඒ ක්‍රමේ ඕන වෙනකොට එයාට ඒ ක්‍රම හම්බෙනවා. හම්බෙන්නේ ඇයි? බුද්ධෝත්පාද කාලයක. අපිට කල්යාණ මිත්‍රයෙක් හරි පොතක් පතක් කියවලා හරි මොනවා පොතක් පතක් කියන්නේ කල්යාණ මිත්‍රයෙක් වගේ හරියට ලියලා තියෙන පොතක් පතක් ත්‍රිපිටකේ එහෙම තියෙනවනේ. ඒක ඉතින් ගවේෂණය කරලා හොයාගන්න බැරි නම් කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ හරියට නිකන් අන්තර්ජාලය වගේ. ඇයි? හොයන එක ඒ කියන්නේ අහනකොට දත්ත ටික දෙන කෙනා තමයි කල්යාණ මිත්‍රයෙක් කියන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයන් කෙනෙක් වාගෙන මේකේ මේ බැරි වෙන බැරි වෙන බැරි වෙන හැම අවස්ථාවෙම નિවර්දි කරගෙන ඉදිරියට යන්න ඕනේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට. හරි අකුසල් වලට ඉඩ නොදී. ඉතින් මේක තා ප්‍රායෝගික ක්‍රමවේදයක් වෙනවා. ඒකට අපේ හිතයි මේ වැඩේ කරන්න පටන් ගන්න ඕනේ. හිත ඒ වැඩේ කරන්න නම් අපි ආනිසංශ දකින්න ඕනේ. හොඳට ආනිසංශ දකින්න ඕනේ. ධර්ම අවබෝධයේ තියෙන ආනිසංස ධර්ම අවබෝධයේ තියෙන ආදීනව තමයි අපාය බය පච්චේකනතාව. ආනිසංස දැකීමෙන් ඒ සුවදායක තත්ත්වය හරියට කොයි වගේද? අර තියෙන්නේ දාරුකන්දෝපම සූත්‍රයේ තියෙන අපූර්වට. මේ දාරුකන්දෝපම සූත්‍රයේ තියෙනවා මේ තවත් එක එක සූත්‍රයක තියෙනවා මේ මහා කැලේක වනයක ඉන්න කෙනෙක්. හරිද? කැලේක දරුණු වනයක ඉන්න කෙනෙක් මට එකපාරට මේ සූත්‍රේ නම අමතක වුණා. දාරුකන්දපු නෙවෙයි මේ මහා ඝන වන සත්තු ඉන්න මම් පහරන හොරු ඉන්න මහා ඝන වනාන්තරයක ඉන්නවා කෙනෙක් අතරමං වෙලා. හරි. අතරමං වෙලා ඉන්න කෙනෙකුට ඉතින් මේ මේ වනාන්තරේ ලස්සන දියඇලි ගඟ තියෙනවා. එයා මේකේ නානවා. හැබැයි නෑවට ඒවා සහනෙන් දින්නේ. අපිට පිටතැන් වල හම්බෙන්නේ නැති තරම සිහිය සිය දහරවල් හම්බෙනවා. හැම වෙලාවෙම වැඩක් නැහැ. ඇයි? හැම වෙලෙම බයෙන් ඉන්න කොටියා පණිත් දන්නේ නැහැ, සර්පයා ගහයි දන්නේ නැහැ, මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඊළඟට හොඳ පළතුරු ගස් එහෙම තියෙනවා. ඉතින් කඩාගෙන කනවා. කෑවට හැම වෙලෙම බය ඉන්නේ. නේද? කොයි වෙලාවෙ මොන අනතුර වෙයිද දන්නේ නැහැ කියලා. මම් පහරන හොරු ඉන්නවා මේකේ. ඒකේ මහා භයානක හොරු ඉන්නවා. එතකොට මෙයා මොකද කරන්නේ? මේ හොරු මෙයාට මෙයාගේ පිටසේ පන්නගෙන පටන් ගන්නවා. මෙයා වේගෙන් දුවගෙන දුවගෙන දුවගෙන ඇවිල්ලා බලනකොට ලොකු ගඟක් තියෙනවා. හරිද? මේ ගඟ ළඟට එනකොට මෙයා දකිනවා ගඟෙන් එහා පැත්තේ සුවදායක පරිසරයක හොරුත් නැති සත්තුත් නැති ලස්සන තැනක හරි සාන්තව කෙනෙක් ඉන්නවා දකිනවා. හරි. දැන් මෙයා මොනවා කරයිද මේක මේක යම් සැඩ පහරක් තියෙනවා ගඟේ. දැන් මොනවා කරයිද? ඔය දෙක දකිනවා. අර පැත්තේ සාන්ත ස්වභාවය දකිනවා. මේ පැත්තේ අන්න හොරු පන්නන් එනවා. අර නපුරු සත්තු ඉන්නවා. මුණුක් කරගන්න මේ පැත්තේ. මේ දෙක ඔය විදිහට දැක්කොත් එයා මොනවා කරයිද? අන්න අතපය හතරෙන් නේද කකුල් දෙකයි අත් දෙකයි අත් දෙකෙන් ලොකු වීරයක් අරගෙන එයා සැඩපහර හරහා පියනවා. ඒ පීනන්නේ අර දෙපැත්ත දැක්කොත් නේද? මේ පැත්තේ තියෙන භයානකමයි අර පැත්තේ තියෙන අර පැත්තේ ඉන්නට සාන්තව ඉන්න කිසි අනතුරක් නැතුව ඉන්න කෙනා කවුද? රහතන් වහන්සේ. හරි. මේ පැත්තේ මේ ඉන්න මහා දරුණු ව්‍යසන සහිත කෙනා කවුද? කෙලෙස් සහිත පුද්ගලයා. එහෙනම් කෙලෙස් අයින් කරගන්න සැඩපහරේ පීනලා ඒ වීරියෙන් කටයුතු කරන්නේ ඔය ආනිසංස සහ ආදීනව හොඳට දැක කෙනා. මේ ලෝකේ සමහර අය ඉන්නවා මේ ලෝකේ Tamanට කෙලෙස් ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙන අය ඉන්නවා. හරි බැඳීම් ප්‍රාර්ථනා කරනවා. අනේ මේවා ලැබේවා, ළඟ බැඳීමක් ලැබේවා, හෙට බැඳීමක් ලැබේවා, අනිද්දා බැඳීමක් ලැබේවා කියලා. නේද? බැඳීම් අයින් වෙන්න හදනකොට මැරෙන්න හදනවා. හ්ම්. ඒ කියන්නේ මේ ඔක්කොම පැටලිලා තියෙන කට්ටියට. ඒකේ තියෙන ආදීනව දකින්නේ නැහැ. ඒවෙන් ලැබෙන දුක් දකින්නේ නැහැ. හරි? එතකොට අර පැත්ත දකින්නේ මේ ඒ සාන්ත ස්වභාවය සය කියන්නේ ආනිසංස දස්සනතා දස්සාවිතා කියන එකත් අපාය බය පච්චේකන්දා කියන දෙකක් කියලා කියන්නේ අර ගඟේ එහා පැත්ත මෙහා පැත්තයි වගේ. හොඳට මේ දෙක මෙනෙහි කරපු කෙනෙකුට නිබඳව කෙලෙස් සයින් කරන වීර්යය උපදිනවා. හරිද? ඕන දෙයක් අරගෙන මම කෙලෙස් සයින් කරනවා කියලා. මේ தත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට ගිහි ජීවිතේ ඉන්න බෑ කියන එකද? අසාර්ථක වෙනවා කියන එකද? එතන වරද්ද ගන්න එපා. හුඟක් අය හිතනවා අම්මෝ මේ தත්ත්වය දැම්මපත් වෙන්න හොඳ නෑ ඒක වයසට ගියාම හොඳයි. නෑ නෑ ඊටා තරුණ කාලේ තමයි මේක කරගන්න ඕනේ. ඉතා තරුණ කාලේ තමන්ගේ ජීවිතේ ඉතාම සාර්ථකව ගෙවන්න පුළුවන්කම තියෙනවා මේ ක්‍රමවේද පාවිච්චි කරොත්. ඇයි? අපි තව දෙන්න දෙමාල්ලෝ දෙන්නේ එකතු වෙලා. කියන්නේ ඒ ගෙදර ඉන්න ගෙදර ඉන්න පියතුමා සහ මවතුමිය එකතු වෙලා තීරණයක් ගන්නවා අපි මේ මේ විදිහට කටයුතු කරමු කියලා. නෝන මහත්තයාට හොඳට විශ්වාසයක් තියෙනවා මහත්තයා අපාය බය දන්නවා කියලා. මහත්තයාට හොඳට විශ්වාසයක් තියෙනවා නෝන මහත්තයා අපාය බය දන්න කෙනෙක් කියලා. ඒ දෙන පුදුම නිදහසකින් ජීවත් වෙනවා. ඇයි? පුදුම විශ්වාසයක් ඇති වෙනවා දෙන්නට දෙන්න. මෙයා කවදාකවත් වැරද්දක් කරන්නේ නැහැ කියලා. හරි? ඒ ටිකම අපි ප්‍රසහනෙන් ජීවත් වෙන්න. නේද? ඒකද මේ ධර්මය තුළින් අපිට ලැබෙන්නේ මහා පුදුම ලාභ. හරි? හොඳයි. ඊළඟ කාරණාවට අපි යන් ඒක තමයි ගමන විතිපච්ච වේකනතාව කියලා කියන්නේ. අපි දන්න වීරයෙන් කටයුතු කරපු උත්තමයාණන් වහන්සේලා බුද්ධත්වයන් වහන්සේ. හරිද? බෝධිසත්වයන් වහන්සේ ආපු ගමන සරියුත් මහ රහතන් වහන්සේ ගැන දන්නවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන දන්නවා. නේද? දාරුචිරිය තෙරුන් වහන්සේ ගැන දන්නවා. ඒ ඒ අය ඒ ඒ උසස් තත්වයට ඒ සාන්ත තත්වයටපත් වෙන්න ආපු කරපු කැපකිරීම. විශේෂයෙන් මහ බෝසත්වයන් වහන්සේ විදිහට සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න පෙර ආතුව බෝධිසත්ව අවදීදී කරපු කැපකිරීම. බඩපොත්ත පිටකොන්දට ඇලෙනකන් අර දුෂ්කර ක්‍රියා කරපු වෙලාවේ ඒ වෙලාවේ මොන වගේ තත්ත්වයක් තියෙන්න ඇද්ද කියන එක ගැන අපිට යම් අදහසක් තියෙන්න ඕනේ. ළඟට වැටෙන පුංචි gediyak විතරක් කාලා මුළු දවසටම ජීවත් වෙනකොට. හරිද? ඒ වගේ ගත්ත අධිකතර බෝධිසත්ව චරිත ගැන අපි කතා කරලා එතකොට ඒවා ඒ හැම හැම භවයකදීම ඒ කෙලෙස් නැති කරන්න ගත්ත වීරය ගත්ත අදිෂ්ඨානය මතකයි නිවන් මාර්ග දේශනාවේ අපි අන්තිමට කතා කරේ පාරමිතා ගැන. හ්ම්. එතකොට ඒ ගත්ත தත්වයන්, ඒ ඇති කරගත්ත தත්වයන්, ඒ ඒව පිරික්සන්න ඕනේ. මේ මෙතන මේ වගේ තැන්වලදී මෙහෙමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ, මෙහෙම තැන්වලදී මෙහෙමයි. නේද? ඊළඟට තේර තේරි ගාතාවල් වල. ඊළඟට ශ්‍රාවක මහා අසුමහා ශ්‍රාවකයෝ පිළිබඳව තියෙන ඔක්කොම විස්තර තියෙනවා තාමත් අපේ ධර්මය තුළ. ඒව අරගෙන බලනකොට ඒ ඒ අය නේද? කකුල් වලින් ලේ ගලනකම් භාවනා කරපු අය, සක්මන් කරපු අය. හ්ම්. අවුරුදු 30 ගාණක් භාවනා කරපු අය. ඒ වගේ අධිකතර වීරිය ගත්ත චරිත ඒ ඒවා ගැන පිරික්සන්න ඕනේ. විශේෂයෙන් අපේ දරුවන්ට ඒවා කියලා දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අන්න එහෙම ඒවට සාපේක්ෂව මම මොනවද කරන්නේ? නේද? ඒවට සාපේක්ෂව මම මොනවද කරන්න කියලා Tamanට ඇති වෙනවා. දැන් අද අපිට ඒ වගේ චරිත ළඟ නැති හින්දා අපි ඉන්නේ හරිය පළ අපි කවුද? මම මං ගැන හිතන්න ඕන කොහොමද දන්නවද? මම මං ගැන මේ බණ කියන මං ගැන මං හිතන්න ඕනේ ලූලා නැති වලට කණයා පඬිතයා කියන. අතීතයේ හිටපු මහා දක්ෂතා තිබ්බ වික්ෂුන් වහන්සේලා හිටියනම් අපිට මෙහෙම බණ කියන්න තියා හැරෙන්නවත් හම්බෙන්නේ නැහැ. දැන් අපි මේ කරන්නේ මොකද? යන්තම් අලෝගෙන මොකක් හරි එකක් කියවනවා. නේද? හ්ම් එතකොට එහෙම නැතුව මේ බණ ටිකක් කියනකොට මිනිසු කීප දෙනෙක් බණ ඇහුවා කියලා යම් විදිහකින් මාන්නයක් ගොඩනැගුණා. එතන මෙවර හුඟක් අයට වෙනවා ඒක. නේ? අපේ අත தත්ත්වය අපි තේරුම් ගන්න ඕන. කොච්චර අමාරුවෙන්ද මේ කරුණ ඒක රාශි කරගන්නේ. ඒතකොට මේවා දරාගෙන මේවා තුලම නේද? කත කරනවා කියන්නේ නාවිනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මතක් කරනවා එක්සරයක් මාර්තුමා මොකද්ද 2011 වස් කාලේ මාස 3ක් එකම අකුසලයක්වත් හිතට එන්න දෙන්නේ නැත ජීවත් වෙනවා කියලා. හිතන්න පොඩ්ඩක්. අන්න. ඒ ඒක කොහොමද කරේ කියලා තමයි පිරික්සන්න ඕන අපි. එහෙනම් මේ මෑත කාලේන උදාහරණ තියෙනවා. උන්වහන්සේම සඳහන් කරලා තියෙනවා මම දැක්කා. එහෙනම් පාත්‍රයට දාන ටිකක් අරගෙන ආපුවාම ඒ දානයකේ තියෙන කිසිම දෙයක් ගැන ආසා මාත්‍රයක් හරි ඇති වුණා නම් කුසලද අකුසලද? නේද? කකුලක මෙහෙම කකුලක් වදිනකොට ඩෙස් එක පොඩි තරහක් ගියානො අකුසලයක්. සලකන අය වැඩියෙන් සලකනකොට තරහ යනවා සමහරවට. හරිද? උන්වට වැඩි වෙලා කතා කරනකොට යන්තම් හරි තරහක් ගියානම් අකුසලයක්. නේද? අඩුපාඩු වෙනකොට පොඩ්ඩක් හරි නුරුස්සන හැඟීමක් ඇති වෙනවා නම් අකුසලයක්. හ්ම්. ඊළඟට භාවනා කරන වෙලාවක නිදි කියලා වැටුණා නම් කුසලද අකුසලද? අකුසලයක්. එහෙනම් මාත්‍රයක්වත් අපසලයක් නැතුව ජීවත් වුණා කියන එක සෙල්ලමක්ද? නේද? ඒකට මට මම කොහොමද දන්නේ? එහෙනම් මට කියන්න වෙන්නේ මොකද්ද? මාස 3ක් තිස්සේ මාත්‍රයක්වත් කුසලයක් නැතුව ජීවත් වුණා. <laughs> අනිත් පැත්තයි කියන්නේ. එහෙනම් මේ වගේ නේද අපි වගේම බත් කාලා අපි වගේම දුප්පත් දෙමව්පිය ළඟ ඉපදිලා නේද? අපි වගේම වීර්ය අරගෙන පැවිදි වෙලා එහෙනම් උන්වහන්සේට ඒක කරන්න පුළුවන් නම් ඇයි මට ඇයි මට බැරි? නේද? කියලා අන්න ගමන විදිපත්චය කරනවා අපිට ඒවා ඒවා පිළිසන්න ඕනේ. ඒවා විමසන්න ඕනේ. මගේ ජීවිතයට අර්ථයක් ලබා දෙන්න ඕනේ. නේද? මගේ ජීවිතයට අර්ථයක් ලබා දෙන්න ඕනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයට විශාල තීරයක් ඇති වෙන විදිහට මේ මොනවද මේ රටවල් ගැන, ගෙවල් ගැන නේද? ඒ එහා පැත්ත ගැන, මෙහා පැත්ත ගැන, ඌව ගැන කතා කර කර කතා කරාට කමන්නේ අවශ්‍ය දේවල්. රටක යහපතක් ගැන, තමන්ගේ නිවසේ යහපත ගැන, ගමේ යහපත ගැන කතා කරලා කමන්නේ හැබැයි පිච්චෙන්න දැවෙන්න බෑ. හරි වික්ෂුන් වහන්සේ දැන් අපි රට ගැන කතා කරනවා. රට ගැන කතා කරනකොට අපි දැනගන්න ඕන අපි පිච්චෙන්නේ දැවෙන්නේ රත් වෙන්නේ නැතුව ඒක ඒ වැඩ කටයුත්ත කරන්න දැනගන්න ඕන. ඒක ප්‍රත්‍යක්ෂා සමාජිකෙන් මම හැමදාම කියනවා අපි රට ගැන කටයුතු කරමු. නේද? ඇයි ශාසනය රැකගන්න ඕනේ හින්දා. ඒක හැබැයි පිච්චිලා දැවිලා බෑ. බැරි වුණොත් ඕන වෙලාවක අතහැලා දාන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම බලාගෙනයි ඒ කටයුත්ත කරන්න ඕනේ. හොඳයි. ඊළඟ කාරණාව තමයි මේක භික්ෂුන් වහන්සේට නමුත් සිල් අරගෙන ඉන්න උපාසකයන්ටත් පුළුවන් පින්දපාත පචායනතා. දැන් භික්ෂුන් වහන්සේ ගත්ත සිව්පසය ගැන හිතන්න පුළුවන්. මට මේ දාහන ටික හම්බෙන්නේ බුදුහාමුදුරුවෝ හරි මගේ පාත්‍රය බලනකොට හැම වෙලෙම පාත්‍රයේ හෝ දානශාලාවක මොනවද තියෙන්නේ? රාජභෝජන තියෙන්නේ. නේද? ඔක්කොම ඊටාම හොඳ දේවල් තියෙන්නේ. ඔය දානෙ ගියේ නැත්තා සමහර විට එදා මාසෙකට එක සැරයක් නම් තන් සීට්ටුවට අනුව දාන ගෙන්නේ. එදා තමයි ඒ ගෙදර හොඳටම උයන එකම දවස. හරිද? එතකොට ඊළඟට මේක අරගෙන මේක උයාගෙන ඔළුව උඩ තියාගෙන සුදු රෙද්දකින් වහගෙන එන්නේ. ගෙනල්ලා දීලා වැඳලා යන්නේ. නේද? මේ ඔක්කොම කවුරු හින්දාද? මේ ඔක්කොමට හම්බ කරලා දුන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. ඒතර භික්ෂුන් වහන්සේ නිබන්ධව ප්‍රත්‍යක්ෂ කරන්න මම මේ හොඳට කාලා බීලා ඉන්නවා. මොකද මේ? දායකයා ඔක්කොම ගෙනත් දීලා තියෙන්නේ. මොකද බයද? නේද? නෑ බය නේ මොන හරි වාසියකටද? නෑ. ඒ බුදුරජාණන් වහන්සේ මට නිර්මාණය කරලා දීලා තියෙනවා සිල්පසය. එහෙනම් බුදුහාමුදුරන්ගෙන් මම මේ දේ ගන්නෙ. නේද? කොහොම වීරයක් උපදින්න ඕනද එතකොට? හරියට මෙනෙහි කරා නම්. ඒ වගේ තමයි සීල් දවසේ. සීල් දවසේ දානි දෙනවා කට්ටියට. නේද? ඒ දාන දෙනකොට ඒ දාන ගැන හැම මෙනෙහි කරන්න ඕනේ. එතකොට හොඳට දැනේ හිතට හැන්දවරේ ගොරාද අද බුදියන්න බෑ භාවනා කරනවා කියලා නිින්ද යන්නේ නැහැ එතකොට. අද මම කෑම ගත්තේ අද මම මේ ආහාර ගත්තේ නිකන් නෙවෙයි අද මම ආහාර ගත්තේ මෙන්න මේ ආහාර ටික ගත්තේ අනුන් පින් සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මම අටසිල් හෝ දස්සිල් සමාදන් වෙච්චින්ද මට දාන දුන්නේ කියලා. හ්ම් ඒක අරගෙන හැන්දෑවේ දායක සභාව රැස් වෙන තියන්න බෑ. හරිද? ඒක ඒවා ගැඹුරු සහගත තත්ත්වයන්. ඒවට ණය ගෙවන්න තියෙනවා. හරි? ඉතින් ඒකෙන් පින්ඩපාතය ගැන මෙනෙහි කිරීම කියන එක හරිම වටින දෙයක්. ඊළඟට තමයි දායාද මහත්ත පච්චේකන්තා මට ලැබිලා තියෙන දායාදේ උරුමය. හරිද? අද මේ වෙනකන් දැන් ඊයේ අපි කතා කරපු කාරණා ටික මට හම්බෙච්ච වෙලාවේ ජීවිතේ වීරිය ගැන. ඔය ප්‍රහාණ සංඥාව ගැන තොරතුරු ටික මට හම්බෙච්ච වෙලාවේ. හරිද? මම දන්නේ නැහැ ඒක සීමාව වුණාට වඩා වැඩිද කියලා. මහා උද්දාමයකටපත් වුණා හිත. ප්‍රහාණ සංඥාව එහෙම ප්‍රහාණ සංඥාවේ තියෙන කාරණා ටික හම්බුණාම මට දැනුනේ ඔය පාසල් යන කාලේ යාළුවෝ ප්‍රාර්ථනා කර කර ඉන්නවනේ අපි. නේද? ගැළපෙන යාළුවෝ වුණ කියලා. නේද? හොඳටම හිතවත් වෙන්න යාළුවෙක් හම්බුනහම ලොකු සතුටක් තියෙනවානේ ආ හරි දැන් ඉතින් කරට කර ඉන්නවා කියලා නේද ඊට වැඩිය ලොකු සතුටක්. ඒ කියන්නේ විසඳුමක් නේ යාළුවෙක් හම්බ වෙනවා කියන්නේ විසඳුමක් කියන එක. නේද? තනිකමට විසඳුමක් වගේ. ඒ වගේ ලොකු විසඳුමක් මේක. ධර්මය ලැබෙනකොට ඒ ධර්මය මේ පීඩිත ජීවිතයට ලොකු විසඳුමක් කර කියාගන්න දෙයක් නැතුව ඉන්න මට අතිමහත් වූ විසඳුමක් ලැබෙනවා ධර්මයත් එක්ක. හරි? අන්න ඒක තමයි මහා වටිනාකමක් තියෙන දේ. හරි? ඒක තමයි මහා වටිනාකමක් තියෙන දේ. ඉතින් අන්න ඒක දැනෙන්න ඕන මට ලැබිලා තියෙන උරුමයේ තියෙන මහගර తত্ত্বය. ලෝකේ මොන දේවල් ලැබුණත් ශක්ති රජකම ලැබුණත් වැඩක් නැහැ චිත්ත පීඩා සහිතනම්. නේද? චිත්ත පීඩා සහිතනම් එහෙනම් මට ලැබිය හැකි ඉහළම දේ තමයි මේ ලැබිලා තියෙන සිත සකස් කරන වැඩපිළිවෙල. එතකොට අසරණ එකමක් නැහැ මට අසරණ වෙන්න දෙයක් නැහැ. ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒක දැන් මේ කියනකොට වගේ නෙවෙයි. ඒක මෙනෙහි කරන්න ඕන. මං හැමදාම අසරණයි මේ කෙලෙස් එක්ක. සංස්කාරයන්ගෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරගෙන මම එක එකව මාරු කර කර ඉන්නවා මේ ජීවිතේ. අහවල් දෙයට වැඩිය අහවල් දේ හොඳයි අහවල් කෙනාට වැඩිය අහවල් කෙනා හොඳයි දැන් නම් යන්තම් මට සැනසීමේ ඉන්න පුළුවන් වෙයි ඔන්න දැන් නම් හරියයි දැන් නම් හරියයි ඊට පස්සේ ළමයෙක් ලැබුණාම ආ දැන් හරියයි මෙයා ලොකු වුණාම හරියයි මෙයා රස්සාවට ගියාම හරියයි මෙයා විවාහ වුණාම හරියයි හැමදාම හරියයි හරියයි හරියයි හරියයි කිය ඉන්නවද නැද්ද? මේ හිත අහිංසක ප්‍රාර්ථනාවක ඉන්නවද නැද්ද කවදාරි හරියයි කියලා. සතුටින් ඉන්න පුළුවන් දවසේ ඒ කියලා මොකක්ද ප්‍රාර්ථනාවක පුංචි කාලේ නම් අද වෙනකන් ඉන්නවද නැද්ද? හරි ගියාද? <laughs> නේද? හරියන්නේ නැහැ. ඇයි මේ සංස්කාරයෙන් නිබඳව වෙනස් වෙන නිබඳව හිතුවක්කාර විදිහට හැදිරෙන මේ සංස්කාරයෙන් පිරිසරණක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ මොකද ඒවා වෙනස් වෙන ස්වභාවය තියෙනවා. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. හොඳට බලන්න. මට පුළුවන් මේ ලෝකේ කවුරු හරි කෙනෙකුට එක දිගට වෙනසක් නැතුව පිහිට වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා වෙනුවෙන් කැප වෙලා ඔක්කොම කරන්න පුළුවන්. දවස් දෙකක් කරයි. මම අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් අපිට ලැබුණොත් එයාව ළඟින් තියාගෙන මලක් වගේ දවස් දෙකක් තුනක් බලාගන්න. ඊට පස්සේ අපේ හිතට මොකද වෙන්නේ? වාදේ වගේ කියලා හිතනවා. බෑ කියලා හිතනවා. එපා වෙනවා වගේ වෙනවා. ඉතින් එදාට අර මනුස්සයා අමාරුයි. ඉතින් හැබැයි මම කියලා එකක් ඉන්නේ. මම මැරෙනකම් මලක් වගේ බලා ගන්නවා කිසිම වෙනසක් කරන්නේ නැහැ කියලා ඔන්න දැන් නේද? ඈ මෙහෙමයි කියලා එනවා. අර අරහි බලාපොරොත්තු තියාගෙන આવොත් ඉවරයි. මෙහෙට බෑ එහෙම කරන්න. ඇයි? මේක හැම වෙලේම මේකත් වෙනස් වෙනවා. ඒකත් වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන දේවල් අපිට අදාළ නැති දේවල් එක්ක අපි ගනුදෙනු කරන්න ගියාම මොකද වෙන්නේ? ලොකු පීඩනයක්. අන්න එකෙන් අයින් වෙන්න ක්‍රමයක් නැතුව ඉන්න අපිට ලොකු විසඳුමක් හම්බ වෙනවා මේ ලැබිලා තියෙන ධර්මයේ. ඒක කියන්නේ දායද්ද මහත්පත්චේකනතා කියලා ඒවා මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට සත්තු මහත්පත්චේකනතා කියන අපිට ලැබිලා තියෙන ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ තියෙන තියෙන මේ ගුණය සහ ඒ තියෙන මහග්ගත ස්වභාවය. අපේ ශාස්ත්‍රයන් වහන්සේ කියලා කියන්නේ නේද? අපිට අවවාද කර කර ඊතාසුපෝභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්ද? නේද? අවුරුදු බුද්ධත්වයේ ලැබෙනකම්ම දුක් විඳා බුද්ධත්වයෙන් පස්සේ මහා දුකක් විඳින ධර්මය අවදන මහා දුකක් විඳ කෙනෙක් නේද කායික දුක් සහිතව ජීවිතය ගෙවපු කෙනෙක් තමයි ආදර්ශ සම්පන්නව අන් අයට දෙන අවවාදයේ ආදර්ශය තුලින් ඉඳගෙන පැය දෙකක කාලයක් විතරක් නේද සතපිලා මහා සේවයක් කරපු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ශරීරය පොළේ ගහලා වඳින්න පුළුවන් ශාස්ත්‍රයන් වහන්සේ නමක් තමයි අපිට උරුම වෙලා ඉන්නේ. එහෙම කිව්වම ගොඩාක් දේවල් කිව්වා වගේ. මේ ශරීරය පොළවට පොඩි කරලා මිරිකලා දාලා නේද? වන්දනා කරන්න පුළුවන් තත්ත්වයක ශාස්ත්‍රයන් වහන්සේ නමක් තමයි අපිට ඉන්නේ. ඒ ගුණයන් තේරුණොත් ආය කියන්න වචනයක් ඉතුරු වෙන්නේ නැහැ. අද බෝධිසත්ව අවදිය සහ එතනින් එහාට ඉතින් ඒවා මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරනකොට අපිට ගොඩාක් දුරට හිත පීරි උපදිනවා. බුදුරජාණන් වහන්සේ මෙච්චර මහ බෝසත්ත්වයන් වහන්සේ විදිහට කැපකිරීමක් කරා නම් මම මොනවද මේ කරන්නේ? මගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට ලැජ්ජාවක්. මම මේ ගත කරන ජීවිතයේ ශාසනයට ලැජ්ජාවක්. මම අපහාසයක් කරනවා බුදුරජාණන් වහන්සේට කියලා තමන්ට ලොකු හැඟීමක් උපදිනවා. එතකොට අර වීරිය කියන එක අර මම ඊයේ පෙරේදා කතා කරපේවා කඩාගෙන බිඳගෙන ඇතුලේ එනවා හිත හදන ක්‍රමය තමයි මේ. හරි. ඊළඟට තීන මිද්ද ප්‍රහාණය කරන වැඩ පිළිවෙල. තීන මිද්ද විනෝදතා කියලා කියනවා. ඉතින් ඒ සඳහා මේ විදිහටම කටයුතු කරමින් හැම වෙලෙම තීන මිද්දෙන් බැහැර වෙන්න තමන්ට අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නවා. තීන මිද්දේට ඉඩ දෙන්නේ නැහැ. ඒක අදිෂ්ඨාන කරගෙන අතුලාන්තයට ඇකිලෙන්න දෙන්නේ නැතුව හිත ඇතුළට ඇකිලෙන්න දෙන්නේ නැතුව හැම වෙලෙම ලොකු උත්සාහයක් ධර්මී තීන මිද්දේට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන හිත ආරක්ෂා කරගෙන යන්න ඕන. ඊළඟ කාරණාව තමයි කුසීත පුද්ගල පරිවර්ජනතාව. ඔන්න තව එකක්. කුසීත පුද්ගලයා කියන්නේ මොකද්ද? අපි අර කලින් කතා කරා වගේ කුසීත පුද්ගලයා කියන්නේ හෙට ගමනක් යන්න තියෙනවනේ. අද භාවනා කරන්න ඕනේ. හරිද? අපි අද ආව විතරයිනේ. අප්පු අද ආපු දවසේ නම් කොහොමවත් නොදෑ. හ්ම්. ඒ විදිහට අපිවත් ආපස්සට අදින. දැන් කණ්ඩ තියෙනවනේ. ඒකින්ද මේ වැඩේ කරන්න බෑ. දැන් කාලා ඉවරයිනේ. දැන් බෑ. හරි මොනවා හරි කරලා පැය ගාණක් ඉන්න ඕනේ. <laughs> කේන්ද්‍රීයමයි. ආපස්සට අදින ගතියමයි. වැඩක් කරන්න ගත්තහම බැරි බැරියාව කියලා කියන්නේ බැරිකමමයි කියවන. හරිද? ඒ වගේ ඉන්න අයගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න කියලා කියන්නේ. හරිද? එහෙම නැත්තම් මොකද වෙන්නේ? ලෙඩ බෝ වෙනවා. අපි වීරියෙන් වැඩක් කරනකොට අනිත් පැත්තට අදිනාය හින්දා අපි ඉන්නේ දැන් බලන්න ඕක මොකක් වගේ දන්නවද මම මම අමාරුවෙන් අර සැඩපහර දිගේ පිනගෙන යනවා කවුරු හරි කකුලෙන් අදිනවා පස්සට අන්න ඒ වගේ එකක් ඒ කකුලෙන් පස්සට ඇද්දොත් මොකද වෙන්නේ මට තව අමාරුයි පින ගන්න ඒකද ඒ කකුලෙන් අදින අයගෙන් පොඩ්ඩක් ඒ කියන්නේ මේ ඈත් වෙන්න කියලා කියන්නේ යාලා දැකලා දැක්කම gederi ඉන්න නැති වෙන්න එහෙම එකක් නෙවෙයි ඒ කට්ටියගේ අදහස් වලට නතු වෙන්නේ නැතුව තමන් ඒ කට්ටිය බැහැර කරනවා බැහැර කරනවා කියන්නේ හුඟක් අය හිතන්නේ බැහැර කරනවා කිව්ව ගමන් හිතන්නේ ගෙවල් දාලා යනවා කියලා. නෑ එහෙම එකක් නෙවෙයි. ඒ අදහස් වලට නතු වෙන්න එපා. ඒ අදහස් පරිවර්ජනය කරන්න ඕනේ. ඊළඟ තමයි ආර් ඊළඟ ආරද්ධ විරිය පුද්ගල සේවනතා. අන්න මම උඩට පීනනවා. පීනනකොට මොකද වෙන්නේ? පොඩි දල්ුවක් දාන එක හම්බ වෙනවා මට. <laughs> තේරුවේ නැද්ද වැඩේ? එහෙනම් වීර සම්පන්න පුද්ගලයා හම්බුනහම බලහත්කාරයෙන් හරි ආශ්‍රය කරන්නේ. මතකද පාසල් යන කාලේ ඉගෙන ගන්න උනන්දුව තියෙන යාළුවෙක් හම්බුනොත් මොකද වෙන්නේ? අපිත් නිකන් ඒ පැත්තට ඇදීලා යනවා. පාප මිත්‍රයෙක් හම්බුනොත් පල්ලෙහාට ඇදලා යනවා. පාප මිත්‍රයා කියන්නේ අප්පෝ ඔක ප්‍රශ්නයක් නෑ අද පාඩම් කරගෙන තුනට ප්‍රශ්නයක් නෑ ගණන් ටික හදුනට ප්‍රශ්නයක් නෑ නෑ. පන්ති ගියන තුනට ප්‍රශ්නයක් නෑ එහෙමයි. අරයක් මොකද කියන්නේ? එක දවසක් කට් කරගන්න එපා නේද? එතකොට අපිවත් අඩුවලා ගිය හැටි මතකද? හොඳ පැත්තට හොඳ කෙනෙක් හම්බුනහම තල්ලුලා ගිය හැටි. අන්න ඒ වගේ තමයි නිවන් දැකීම කියන එක. ඉතින් ඔය විදිහට සම්මප්පදාන පත්‍යයකට අදාහ වෙන එක. ඒ කියන්නේ මම සම්‍යප්ප්‍රදාන වීරය කොහොමද මගේ කියලා හැම වෙලෙම පිරික්සන්න ඕනේ. පිරික්ස පිරික්ස බල බල. මොකද සම්‍යප්ප්‍රදාන වීරය කියන්නේ තියෙන කුසල් වර්ධනය කර ගැනීමත් නැති කුසල් ඇති කර ගැනීමත්. තියෙන අකුසල් දුරු කිරීමත් නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව නවත්වා ගැනීමත් අන්න ඒ හතර හැම වෙලේම පිරික්සන්න. හැම වෙලේම පිරික්ස පිරික්ස බලන්න ඕනේ මම එහෙම කරනවාද? භාවනා කරන කෙනෙක් ඔන්න දැන් භාවනාව ඉවරයි. භාවනා කරන්න බෑ කියලා හිතුණා. ඒ තමයි තමන්ගේ තියෙන කුසලය. දැන් අද භාවනා කරා දැන් ඔන්න තියෙන කුසලය. ඒක ඉවර වෙනකොටම මොකද කරන්න ඕන? ආ එහෙමනේ. එහෙනම් දැන් මගේ තියෙන කුසලය ඉවරයි. එහෙනම් තව චුට්ටක් හරි කරලා තමයි නැගිටින්නේ මම. ආ නැති කුසල් ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. හරිද? එහෙම මං කරනවද? මගේ සීමාව මට තියෙනවා දැනට සීමාවක්. හරිද? අඩි 10ක් පයින්න පුළුවන් කෙනා තව අඟලක් හරි පයින්න හැමදාම වර්ධනය කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි 11 දක්වා යන්නේ. අපේ අය කරන්නේ මොකද්ද? වැටිච්ච තැනින් නවත්තනවා. ඇත්තටම හුඟක් අය ඉන්නවා භාවනාවක් එහෙම කරන්න පටන් අරන් කරගෙන යනකොට කොයි වෙලාව හරි බෑ කියලා හිතිට එවන් අදට මෙච්චරයි නවතනවා. නේද? එතකොට එහෙම බෑ තියනවට වැඩිය තදින් තව ටිකක් හරි කරන්න Tamanට තියෙන ශක්තියට වඩා තව ටිකක් හරි වැඩියෙන් කරන්න හැම වෙලේම අපි ළඟ සූදානම් තියෙන්න ඕන. එහෙම තියනවද කියලා. නැත් තියෙන අකුසල් නැති කරගන්න. මට ආහාර පිළිබඳව දැඩි රුචියක් තියෙනවා නම් ඒක නැති කරගන්න මම මොකක් හරි වැඩ පිළිවෙලක් පටන් ගන්න තියෙනවද? කියලා බලන්න ඕනේ. නේද? මට මොනවා හරි මට මොනවා හරි දෙයක් ගැන දැඩි ආශාවක් තියෙනවා නම් මම මේ වෙනකොට ඒක අයින් කරගන්න මොකක් හරි වැඩ පිළිවෙලක් හදලා තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම බල බල ඒකට කියන පත්‍යක්ෂණතාව. නැත්නම් අපි කියන මේ ප්‍රත්‍යක්ෂාව තමයි. හරිද? එහෙනම් බල බල බල බල තමන්ම ඒක නැවත සකස් කරගන්න ඕනේ. අන්තිම එකට කියන තදදි මුත්තතා කියලා දැඩි හිතක් ඇති කරගන්නවා මම වීරයෙන්ම ජීවත් වෙනවා. මම වීරයෙන්ම ජීවත් වෙනවා. හරිද? කියලා දැඩි හිතක් ඇති කරගෙන කටයුතු කරනවා. මේ 11 හරිද? යම්කිසි කෙනෙක් කාරණා දැනගෙන මේ 11 තමන්ගේ ජීවිතයට එකතු කරගෙන නැවත නැවත ඒවා ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න මේ 11 නැවත නැවත මේ 11ට අදාළ දේවල් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අර අපි දවස් දෙකක් තිස්සේ කතා කරපු අර වීරයේ අංග තමන් තුළින් විද්‍යමාන වෙන්න පටන් ගන්නවා. හිතේ උපදින එතකොට අර අංග ටික අපි මොකද කරන්නේ? මෙතන ඔන්න දැන් ඔය පටිච්චසමුප්පන්න දෙයක් මම මේ කියන්නේ. මේ 11 මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා මේ තමයි තෙල් ග්‍රීස් වාහනේ සැපයා කරන් තියෙන. ග්‍රීස් දදා තෙල් දදා ඒවා කර කර අපි නේද ටෙස්ට් එකක් කරලා බලනවානේ. ඒ වගේ මේ ටික මේ ටිකෙන් පෝෂණය වෙවි හිත පෝෂණය කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා. අර වීරිය අංග ටික තමන් තුලින් නැగిලා එනවද තමන් තුලින් නැగిලා එනවද කියලා. හරි. අන්න එහෙම කර කර කර කර කටයුතු කරොත් අපිට අනිවාර්යයෙන්ම මේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අඩුවක් නැතුවම අපේ හිත අපිට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා තමන්ගේ ශක්තිය වර්ධනය කරගෙන මේ ජීවිතයේදී තුලදීම සියලු දුක් පියවම් කොට සෝවාන් ඵලයට හෝ සකදාගාමි අනාගාමි ආදී වශයෙන් තියෙන නිහා ඵලවලටපත් වෙලා සසර දුක් පියවම් කොට තුම් නිවනින් සැනසෙනවා කියන දිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. හොඳයි. අද දවසේ මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරපැත්තන්ට ඒ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත පිරිස වෙනුවෙන් මේ මැදිරියට ඇවිල්ලා ධර්මය ශ්‍රවණය කරපු පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්ම දානමය පුණ්‍ය කර්මයේ යත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.